නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අද මේ උතුම් විසක් පුර පසළොස්වක පොහොව දවසේ බෞද්ධයන් වශයෙන් අපි හැමෝටම ඉතාමත් ස්මරණීය දවසක්. ඉතින් ඒ නිසා ඒ උතුම් දවසේ අපි අපේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් දේශනා කරන ලද උතුම් සූත්‍රයක් අපි සාකච්ඡා කරන්න යොදාගත්තා මේ විතක්ක සන්ටාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙන සූත්‍රයක්. ඉතින් මේක බොහෝම වටිනා මේක ප්‍රායෝගිකව ජීවිතේ අපිට මේක යොදා ගන්න පුළුවන්. භාවනාවක් වශයෙන්ුත් මේක යොදා ගන්න පුළුවන්. ඉතින් මේ අපිට එදිනෙදා උපදින විතර්ක පිළිබඳව ඒ විතර්ක නැති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව උපායන් පහක් උපමානුසාරයෙන් දේශනා කරපු සූත්‍රයක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සූත්‍රය අපි අහලා ධාරණය කරගෙන ඒක අපි යම් ජීවිතයේ ප්‍රායෝගිකව පුහුණු වෙනවා නම් ඒ පුහුණු වීම තුළ තමන්ට කැමති විතර්කයක් විතර්කණය කරන්නත් සිහි කරගන්නත් මේ අකමැති විතර්ක අයින් කරගන්නත් Tamanට පුදුමාකාර ශක්තියක් ලැබෙනවා මේක පුහුණු වීම තුළ. මොකද ඒට හේතුව මේ සමහර දේවල් තියෙනවා විතර්ක වශයෙන් අපිට බොහෝ වද දෙන දේවල් කරදර කරන දේවල් කොච්චර ඒව අයින් කරගන්න හැදුවත් මේව අයින් වෙලා යන්නේ නැවත නැවත නැවත නැවත ඇවිල්ලා වද දෙනවා ඉතින් මෙහෙම හිතට වද දෙන්නේ අපි හිතට වහල් වෙලා ඉන්න නිසා. හිතට අපි ප්‍රතිපක්ෂ බලයක් අපි තුල ගොඩා ගොඩනගාගෙන නැත්තම් අපි තුල ධර්මයක් නැත්තම් එබඳු කෙනා හැමදාම විතර්කයන්ගෙන් පීඩා විඳිනවා. හිත කෙලස ගන්නවා. ඉතින් ඒ නිසා මේ මේ විතර්ක කියන එක පුදුමාකාර දෙයක්. අපි කියනවා ඒකට මානසිකාර්ය, කල්පනා කිරීම, මෙනෙහි කිරීම, හිතීම විතර්ක කියලා මේ හැම එකක්ම කියන්නේ අපි විසින්ම ඇති කරගන්න සංකල්පනාව කල්පනාවල් වලට තමයි. ඉතින් මේ විතර්ක කියනවා මේ බාහිර පුද්ගලයන් ගෙන් එනේවා නෙවෙයි. බාහිර වස්තුන්ගෙන් එනේවා නෙවෙයි. නමුත් මේ විතර්ක පිළිබඳව අපි ධර්මයේ තුලින් දන්නේ නැති වෙනකොට හිතන්නේම අපිට ඒ විතර්ක සිතුවිලි කල්පනාව ආවෙම බාහිර ඒ පුද්ගලයන් නිසා කියලා හෝ බාහිර අපි කරපු ගේපු දේවල් අතීතයේ දේවල් නැවත නැවතේ බාහිර තියෙන දේවල් මේ සිහිවෙවි එනවා කියලා අපි කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනා කිරීමම තමයි මේ විතර්කයන් අයින් නොවෙන්න හේතුව. නැවත නැවත පළපැදියම් වෙන්න හේතුවත් ඒවා මේ කෙන කෙනාගෙන් උපදින දේවල් ඒවා ඉපදිච්ච දේවල් නැවත මට සිහි වෙනවා කියලා ඒ දේවල් තියෙනවා කියලා මේ ගන්න හැඟීම. ඉතින් ඒ නිසා මේ විතර්ක ඇත්තටම අපිට මේ විතර්ක පිළිබඳව අපි ධර්මානුකූලව පාලනයක් නොකරගත්තොත් බොහෝ දෙනාගේ සියලු දුක් කරදර කම්කටොළු කර්ම කෙලෙස් සියල්ල උපදින්නේ මෙන්න මේ විතර්ක පදනම් වෙලා. ඉතින් ඒ නිසා ඔය සුචිරෝම කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දේශනාවෙත් මේ බුදුරජාණන් වහන්සේ වටිනා පණිවිඩයක් දෙනවා. මේ මේ විතර්ක කියනවා අපි තුලම ඇති වෙලා අපේ හිතම කෙලසලා දානවා කියන එකට. ඉතින් මේ මම ওই ඉස්සෙල්ලා මේ සුචිරෝම සූත්‍රය පිළිබඳව දේශනා කරලා තියෙනවා සමායිට අහලා තියෙනවද දන්නේ ඒකේ එක්තරා සුචිරෝම කියලා යක්ෂයෙක් ඉන්න ඊටමත් බල සම්පන්න බලගත්ු චාතුම් මහරජිකේ නියෝජනය කරන යක්ෂයෙක්. ඉතින් මේ යක්ෂයාත් එක්ක තව යක්ෂයෙක් හිටියා කරරෝම කියලා. මේ දෙන්නා මේ බොහොම ಗುಣධර්ම පුරපු නිසා මේ ආනුභාව යක්ෂයන් වෙලා ඉපදුනා. නමුත් මෙයාලා සංගසතු දේවල් අනිසිලස පරිහරණය කිරීම නිසා තමයි මේ දෙන්න යක්ෂයෙක් වෙලා ඉපදෙලා එක්කෙනෙක්ගේ ලෝම ඉදිකටු වගේ ඉතාත්ති වුණා. එයාට සුචිරෝම කියලා නම තියෙනවා. අනිත් කෙනාගේ මේ ශරීරය හැම හරියට මහා ගොරෝසු රළු ගලක් වගේ, කබර පිටක් වගේ හරීම රළුයි. ඉතින් ඒ නිසා යාට කරරෝම කියලා නම ලැබුණා. මෙයාලා මේ සංඝ සතු දේවල් සමහර විට අපිරිසුදු පා වලින් ඇවිල්ලා සාංගික වෙහෙරවල් වලට යනවා, මඩ සහිතව, වැලි සහිතව වෙහෙරවල් ඇතුළට යනවා. මේ නිසා තමයි මේ වගේ විපාකයක් ලැබුණේ. ඉතින් මේ ඒකෙදී මේ බුදුරජාණන් වහන්සේ දවසක් මේ සුචිරෝම යක්ෂයාගේ භවනයේ සමීපේ ඉන්නකොට මේ දෙන්න අහසෙන් උඩින් එනකොට දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් දැක්කහම එක්කෙනෙක් කියනවා අන්න ශ්‍රමණේ කියලා. අනිත් කෙනා කියනවා නෑ ශ්‍රමණ ප්‍රතිරූපයක් කියලා. ඉතින් මේ සුචිරෝමයක්ෂයා කියනවා හොඳයි ශ්‍රමණේක්ද ශ්‍රමණ ප්‍රතිරූපයක්ද කියලා මම බලා ගන්නම්කෝ කියලා බහිනවා. බැහැලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා සාමාන්‍ය රාග දේශ මොහ සහිත කෙනෙක් මේ යක්ෂයා ගාවට ලං වෙන යක්ෂයා ලං වෙනකොට ඒකාන්තයෙන් ඔහු වෙවුලනවා. වෙවුලලා ඒ තරම් මහා විරූපී භයානක රූපයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ යක්ෂයා ළඟට ආවේ. ළඟට ඇවිල්ලා තමන්ගේ කය අර ඉදිකටු වගේ ලොම් තියෙන කය කය බුදුරජාණන් වහන්සේගේ සිරුරට සමීප කරනවා ලං කරනවා ලං කරනකොට බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් පැත්තකට වෙනවා කය මෑත් කරනවා කියලා කියන්නේ එතකොට යක්ෂයා අහනවා ඇයි මහණෝ මට බයද කියලා අහනවා. එතකොට මේ යක්ෂයා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යක්ෂය නුඹට බයේ නෙවෙයි උඹගේ ස්පර්ශයේ පවිතුයි කටු කරයි කියලා කියනවා. ඒ නිසා කියනවා. ඊට පස්සේ කියනවා ශ්‍රමණෝමෙන් මම ප්‍රශ්න ටිකක් අහනවා. මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ නැත්නම් හදවත හෝ පලනවා. හිත හෝ විකල් කරනවා. එහෙම නැත්නම් කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල හෝ ගහනවා කිය මුහුදෙන් එතරට හෝ දා විසික් කළා දානවා හෝ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොකාහං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනත් බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය යෝමේ චිත්තං වා කිපෙය්‍ය හදයන් වා පාලෙය්‍ය පාදේසු වා ගහෙත්වා පාරගංගාය කිපෙය්‍ය මේ සමන බවුණන් සහිත දෙවියන් සහිත මරුන් සහිත මේ තුන් ලෝකේ මගේ හිත විකල් කරන්නේ හෝ මගේ හදවත පලන්නේ හෝ මගේ පාදයෙන් අල්ලලා එතර දාන්නේ හෝ කියන කෙනෙක් මේ තුන් ලෝකෙම විද්‍යාමාන වෙන්නේ එහෙත් ඔබට කැමති ප්‍රශ්නයක් අහන්න කියලා කියනවා. අන්න ඒ වෙලාවේ මේ සුචිරෝම යක්ෂයා ගාථා කීපයකින් ප්‍රශ්න ටිකක් අහනවා. එකක් තමයි රාගෝච දෝසෝච කුතෝ නිදානං අරති රති ලෝම හංසෝ කුතෝජා කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා ධංස මිවස්ස ජන්ති කියලා බුදුරජාණන් වහන්සේගේ අහනවා රාග ද්වේෂ හා රාග දේශ රාගෝච දෝසෝච කුතෝ නිදානං ඒ කියන්නේ මේවා උපදින්න නිදානේ හේතුව මොකද්ද රාගය ද්වේෂය උපදින්න අරති රති ලෝමහංසෝ කුතෝජා මේ අරතිය කියලා කියන්නේ මේ නොයල්ම කුසල ධර්මයන් කෙරෙහි කැමති නැති බව. රතිය කියලා කියන්නේ කාමයන්ට තියෙන ඇල්ම. ලෝමහංසෝ කියලා කියන්නේ ලොබු දහ ගැනීම, බය තැති ගැනීම. මේ දේවල් කොහින්ද හටගන්නේ කියලා අහනවා. කුතෝ සමුට්ටාය මනෝ විතක්කා අන්න අර අපි කතා කරපු ආදාළ මාතෘකාව කුතෝ සමුට්ටාය මනෝ විතක්කා මේ මනෝ විතර්ක කොතනින්ද නැගිටලා එන්නේ උඩට උඩට මේ මතුවේවි දැන් අපිට සිහිවේවි සිහිවි එන්නේ මේ කොහින්ද මේ කොහාරි ගබඩා වෙලා තියෙනවද කියලා වගේ තැනකින් කුතෝ සමුට්ටාය මනෝ විතක්කා කුමාරකා ඩංස මියොස්ස යන්ති හරියට අර ලදරු කුමාරවරු ඔය කවුඩන් කපුටන් වගේ අල්ලගත්තාම නූල් වලින් ගැට ගහලා ඉතින් අර මේ කුරුල්ලාට වෙහෙස කරනවා එහාට මෙහාට ඇද ඇද තල තල සමහර විට දැන් අර කුඩා දරුවෙක් කුලා කුඩා බලු පැටියෙක් පූස් පැටියෙක් අහුනාම ඒ සතාට හිරිහැර කරන්නා වගේ මේ අපිට නැවත නැවත මේ හිතට උඩට මතුවේ නැතුවේවි මේ හිරිහැර කරන විතර්ක කොහින් කොහින්ද මතුවලා එන්නේ කියලා අහනවා අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්නේහජ රාගෝච දෝසෝච ඊතෝ නිදාන රාගය ద్వේෂයට නිදානේ ඊතෝ කියලා කියන්නේ මෙතනමයි Taman තුලමයි නිදානේ තියෙන්නේ අරති රති ලෝමහංසෝ ඊතෝජා අරතිය කියන්නේ කුසල ධර්මයන් කෙරේ මේ අකමැත්ත කාමයන්ට තියෙන කැමැත්ත කියන මේ ඊට පස්සේ බය තැති ගැනීමත් බාහිරින් එනව නෙවෙයි ඊතෝජා මෙතනමයි හටගන්නේ ඊතෝ සමුට්ටාය මනෝවිතක්කා මේ මනෝවිතර්ක මෙතනින්මයි නැගිටලා උපදිලා එන්නේ බාහිරින් එන දේවල් නෙවෙයි කුමාරකා ඩංශ මියොස්සජන්ති මේවා අපිට අර විදිහට වද දෙන දේවල් මෙතනින්ම ඉපදිලා අපිට වෙහෙස කරනවා වෙහෙසනවා කියලා කියනවා. ලස්සන උපමාවකුත් දෙනවා ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝස නිග්‍රෝදස්සේව කන්දජා. ඒ කියන්නේ හරියට අර නුග ගහක ඒ නුග ගහෙන් ඇතිවන නුග සාරය ඕජාව නිසා මේ ගහ කඳෙන් කඳෙන් පහළ වෙන නුග අරලු කියලා වැල් එල්ලෙනා වගේ මේ එල්ලෙන දේවල් මෙහෙම පහළට එල්ලිලා එල්ලිලා ඇවිල්ලා පොළව බදා ගන්නවා. පොළව බදාගෙන මේවා කාලයක් ගියන් පස්සේ මහා කඳන් බවට පත් වෙනවා. දැන් සාමාන්‍ය එකපාර මේ ගහ දිහා ආ බලපු කෙනෙකුට හිතා ගන්න බෑ මේ එල්ලෙන කඳන් යට ඉඳන් උඩට ආපුවද උඩින් යටට ගියපුවද කියලා. බැලූ බැල්මට පේන්නේ පොළොව යට ඉඳන් උඩට ගියපුවා වගේ පේනවා කියලා කිව්වා. අර නිග්‍රෝධය අර මේ මොනවද මේ ඔය නුග ගහේ අරලු වගේ. ඒ කියන්නේ මේ තමන් තුළම උපදින විතර්ක තමන්ට පේන්නේ බාහිරින් එනවා වගේ කියලා මේ උපමාව දෙන්නේ. පුතු විසන්තා කාමේසු මාළුවාව විතතාවනේ හරියට අර ওই ගස් වහා ගන්න ওই මාළුවා වැල් කියලා වැල් జాතියක් තියෙනවා. ඒ වැල් මේ ගහ දිගේ ගිහිල්ලා මුළු ගහම වහ ගන්නවා, වෙලා ගන්නවා. ඉතින් ආන් මේ වගේ මේ විතර්ක අපි ඒවා කලින් කල අයින් කරේ නැත්තම් දුරු කරේ නැත්තම් මේ විතර්ක වලින් අපේ හිස් සතන් යට කරලා අපිව සම්පූර්ණව විනාශ කරලා දාලා මුළු ජීවිතේම වෙනස් කරලා දානවා මේ අපිම උපද්දවාගත්තු විතර්ක වලින් හරියට අර මාළුවා වැලක් මුළු ගහම වෙලාගෙන වහගන්නවා වගේ අපි දන්නේම නැතුව මේ විතර්ක වලින් ඒ වගේ හානියක් කරනවා ඊට පස්සේ ලස්සන ගාතාවක් කියන යේ යේනං පජානාති යතෝ නිදානං තේනං විනෝදේති සුනෝහියක් කරනවා අන්න යේනං පජානාති යතෝ නිදාන යමෙක් නුවණින් දකිනවනම් මෙන්න මේ නිධානය මොකද්ද අනේ මේ රාග දේශ මොහ ආරති ගති විතර්ක මෙතනිනුයි උපදින්නේ කියන නිධානය ඔහු දකිනවනම් තේනං විනෝදේහි සුනෝහි යක්ක අන්න ඔහු ඒ සියලු විතර්ක දුරු කරනවා තේ දුත්තරං ඕග මිමං තරන්තේ අතින්න පුබ්බං අපුනබ්බවාති කියලා ඔහු තරණය කරන්න බැරි ඒ ඕගය මහා සැඩපාර තරණය කරාලු අතින්න පුබ්බං අපුනබ්බවාය කියන්නේ ඒකයි ඊතර වෙන්න බැරි සැඩබහරක් ඔහු ඊතර වුණා නැවත පුනර්භවයේ සඳහා එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කොහොමද මේ අපි තුල මතුවී මතුවලා එන සියලු විතර්ක කල්පනාවෝ ඔහුට නුවණින් දකින්න පුළුවන් නම් ඒවා මෙතනින්මයි ඉපදුනේ මෙතනමයි ඒකට නිදහණය මෙතනින්මයි හටගත්තේ කියන කාරණාව ඔහුට තේරුම් ගන්න පුළුවන් නම් ඒකමයි සියලු විතර්ක නැති කරගෙන නැති කරන ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අන්න ඒ නිසා මම මේ සූත්‍ර පාඨය කිව්වේ අපේට රෑ දවල් දෙකේ උපදින එක එක විතර්ක අපිම උපදවා ගන්න දේවල්. ඉතින් ඒ නිසා තව තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අරිය ධම්මස්ස අකෝවිතෝ අරිය ධම්මස්ස අවිනෝතෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂයෝ ඇසුරු කරලා නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරලා නැති කෙනා මං හිතිය යුත්තේ මෙනෙහි කළ යුත්තේ මොනවද කියලා දන්නේ නැහැ. මං මෙනෙහි නොකළ යුත්තේ මොනවද කියලා දන්නේත් නැහැ. ඒ නිසා ඔහු රෑ දවල් දෙකේ යමක් මෙනෙහි කරනකොට තමන්ගේ හිතේ කෙලෙස් අකුසල කර්ම විතක්ක රාග දේශ මොහ උපදිනවනම් දුක් උපදිනවනම් ඒ විදිහටමයි රෑ දවල් දෙකේ මෙනෙහි කරන්නේ යම් විදිහකට මෙනෙහි කරනකොට තමන්ගේ කර්ම කෙලෙස් ගෙවිලා ගිහිල්ලා තමන්ගේ දුක් දුර වෙලා ගිහිල්ලා තරහ අමනාප නැති වෙලා යනවනම් ඒ විදිහට උන් මෙනෙහි කරන්න දන්නේ නැහැ ඇයි එහෙම මෙනෙහි කරන්න දන්නේ නැත්තේ සත්පුරුෂයන් ඇසුරු කරලා නැහැ. සද්ධර්මයේ ඇසුරු කරලා නැහැ. සද්ධර්මයේ අහලා නැහැ. සද්ධර්මයේ දක්ෂ නැති නිසා. ඉතින් අන්න ඒ නිසා මේ ඒ ධර්මය සද්ධර්මයේ සත්පුරුෂෝ යමෙකුට නොලැබුණා නම් ඔහු හරියට අර යම් බිලින්දෙක් ඉපදිච්ච ගමන් තමන්ගේ අම්මා මිය ගියා වගේ සමහර අය ඉන්නවා දරුවා ඉපදෙනකොටම මව මරාගෙන ඉපදෙනවා කියලා. අම්මා ඉපදීමත් එක්කම නැති වෙලා යනවා. සමහර විට වසු පැටියෙක් පැටව ගහනකොට ඒ දෙන මිය ගියොත් ඒ වසු පැටියට ඒ බිලින්දාට වෙන විපත යම්සේද යම් කිසි කෙනෙකුට මේ සද්ධර්මයේ සත්පුරුෂ ඇසුර නොලැබෙනවා නම් ඔහුටත් ඒ වගේ හානියක් වෙනවා. ඇයි ඒ අපි ජීවත් වෙන්නේ අපි ඇසුරු කරන්නේ සත්පුරුෂයන් මැද නෙවෙයි. අපි වැඩි හරයක් ඉන්නේ සද්ධර්මයේ තියෙන පරිසරවල නෙවෙයි. අපි හැමදාම බොහෝ විට මේ ගිහි ජීවිතය කියන එක ගත කරන්න වෙන්නේ අසත්පුරුෂ සමාජයක ගුණයක් නැති සමාජයක අත්නෝ මතය තමන්ගේම ගැන හිතන ආර්ථමාර්ථකාමී මිනිස්සුયો ගොඩක් ඉන්න මහා පිරිසක් එක්ක තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. ඒ බඳු පිරිසක් එක්ක අපි කටයුතු කරගෙනකොට මෙහි අපි තුල ආරක්ෂාවක් ධර්මයක් නැති වුණොත් ඒවා ඔස්සේ අපේ හිතුත් යට වෙලා මොකද අපේ තුල කෙලෙස් පරිඋත්ථාන වෙන්න හේතු වන දේවල් එනකොට නොදැනුවත්වම අපේ හිතේ කෙලෙස් මතුවෙනවා. ඉතින් කෙලෙසයක් ආවහම Tamanට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. අපිට හොයාගන්න බෑ. එහෙම වුණාම අපේ හිත කෙලෙසලා විනාශ වෙලා පස්සේ අපිට පසුතැවිල්ල දුක ඇති කරනවා. ඉතින් මේ විතර්ක වලින් අපි දන්නේ නැහැ අපි තුල අපේ හිත කොයිතරම් විනාශ කරනවද කියලා. හැබැයි අපි දන්නේ එක දෙයක් දන්නවා. ඒ මොකක්ද? අපි කනවා, බොනවා, ගෙවල් දොරවල් හදනවා, අඹ දරුවෝ වශයෙන් කටයුතු කරනවා, රස්සාවක් කරනවා, ජීවත් වෙනවා කියලා අපි දන්නවා. ඔච්චරයි අපි දන්නේ. හැබැයි මේ ජීවත් වීම තුළ මේ රස්සාව තුළ ඇතුලාන්තයේ මේ සංසාර ගමන අපි තුල තීරණය වෙනවා. කර්ම, කෙලෙස්, රාග, දේශ, මෝහ, දුක්, කම්කටොළු, ශෝක, පරිදේව මේ සාංශාරික දුක කියන එක ගොඩ නැගෙනවා නේද කියන එක බුදු කෙනෙකුගෙන් ආපු ධර්මයක් තේරුම් ගත්තු කෙනෙක් හැර අනිත් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ අය හිතන්නේ මේ මේ පුළුවන් තරම් හම්බ කරන්න ඕනේ පුළුවන් තරම් එකතු කරන්න ඕනේ හොඳ රස්සාවක් කරන්න ඕනේ ඉහළ විදිහට අපි ඉන්න ඕනේ කියලා ඒක තමයි මේ මනුස්ස ජීවිතය කියන්නේ ඒක තමයි අපි ජීවිතයේ දියුණුව කියලා කියන්නේ අන්න ඔහොම මේ කෙලෙස් සහිත සමාජයක තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ කොයි තැනක කොයි විදියට හිටියත් යම් කර්මයක් කෙලෙසයක් අකුසලයක් නිසා අපේ හිත විනාශ වෙලා දූෂිත වෙලා කර්ම අකුසල සකස් වුනොත් ඒ හැම එකටම විපාකය අපේ ඒ යාලාට බාර දෙන්නත් බෑ ඒක ඇති වුණේ අහවලා නිසා කියන්නත් බෑ ඒ හැම එකක්ම අපිට බාර ගන්නත් වෙනවා අපිට විඳින්නත් වෙනවා මෙන්න මේ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ දහමක් මේ විතර්කයන් නැති කරගන්න ක්‍රම උපායක් අපිට අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ නිසා මේ මම මේකටම තව අමතර කාරණාවක් එකතු කරනවා. මොකද්ද? දැන් මිනිස්සු වශයෙන් වේවා සියලු සත්වෝන්ට උපදින්න පුළුවන් සිත් අභිධර්මයේ අනුව ගණන් කරලා වර්ගීකරණ කරලා තියෙනවා. අපිට උපදින්න පුළුවන් ලෞකික ලෝකෝත්තර කාමාවචර රූපාවචර සියලු සිත් ඔක්කොම කෙටි ක්‍රමයකින් කියනවා 89. එතකොට ඔන්න ඔය 89 තුල තියෙන මොනවද? කුසල් සිත් තියෙනවා, අකුසල් සිත් තියෙනවා, ලෝකෝත්තර සිත් තියෙනවා, කාමාවචර සිත් තියෙනවා, රූපාවචර සිත් තියෙනවා, ඊට පස්සේ විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. මේ කොයිතරම් සිත් තිබුණත් ඔය සිත් තියෙන්නේ 89ක් විතරයි. එතකොට දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මේ වෙලාවේ අපි ධර්මයේ දේශනා කරනවා බණ අහනවා කියන මේ මේ මොහොතේ උපදින අපිට සිත් එකක් තියෙනවා. ඒ සිත් දැන් මට උපදින සිත් වල සංඛ්‍යාව කොතෙක්ද කියන්න බෑ. බණ අහන කෙනාට උපදින සිත් වල සංඛ්‍යාව කොතෙක්ද කියන්න. කොච්චර සිත් උපදිනත් ඒ ඉපදිලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීම උදෙසා අරමුණු කරගත්ත කාමාවචර ඥාන සම්පයුත්ත අසංකාරික හෝ සසංකාරික සිතක්. කියන තැනින් ওই සිත් ටික ඔක්කොම දාන්න පුළුවන්. අන්න ඒ වගේ ගත්තාම මම මේ කියන්න උත්සාහවත් උනේ ඔය සිත් තුළින් අපිට ඒකාන්ත දුකක් උපදින සිත් තියෙන්නේ එකයි. අනිත් ඔක්කොම අනිවාර්යෙන් ඒ වගේ දුක් උපදිනවා කියලා නියමයක් නැහැ. මොකද්ද ඒ මේ දුක්ඛ සහගත කාය විඥානයේ කියන සිත. මේ දුක්ඛ සහගත කාය විඥානය කියලා කියන්නේ අපේ කයට මොන හරි දෙයක් වැදුනොත්, උලකින් ඇනුනොත්, ඒ නැත්ස හැපුණොත්, ආයුධ පහරක් වැදුනොත් ඒ කයට දැනෙන කැක්කුම වේදනාව ඒක රහතන් වහන්සේටත් එකයි පුතග්ජනයටත් එකයි තිරිසන් සතාටත් එකයි කාටත් ඒ දුක් වේදනාව උපදිනවා ඒක මේ කෙලෙස් නිසා ඇතිවෙන එකක් නෙවෙයි දුක්ඛ සහගත කාය විඥානය අනිවාර්යෙන් උපදිනවා දැන් ඔය හැරුණහම අපිට උපදින මේ දවස පුරා උපදින ශෝක පරිදේව දුක් දුම්නස් හඬා වැළපීම් ආදී හැම දුකක්ම පරිකප්ප අපේ කල්පනාව අපි විසින් අවිද්‍යාව නිසා විතර්ක කරලා අපි ඇති කරගන්න දේවල් අනිත් ඔක්කොම. ඒ නිසා ඒ ඔක්කොම අයින් කරන්න පුළුවන්කම තියෙනවා අපිට යෝනිසෝ මනසිකාරයේ ධර්මයේ දැනගෙන තියෙනවා. ඉතින් මේ විතර්ක අයින් කරගන්න ඉතින් ඇත්තටම මේ විතර්ක කියන දේවල් අපි ඇත්තටම කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ එකේ විතර්කවල එක එක ස්වභාවයන් තියෙනවා. මේ විතර්ක අයින් කරගන්න හැමෝටම එක විදිහට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විතර්ක අයින් කරගන්න ක්‍රම කීපයක් පෙන්වලා තියෙනවා. ඒ ක්‍රම අනුගමනය කරලා කොහොම මේ විතර්ක නතර කරගත යුතුයි. විතර්ක නැති කරගත යුතුයි. ඒ ආකාරයෙන් විතර්කයන්ගේ වසීභාවයට පත්වෙච්ච කෙනා හැමදාම සැනසille ඉන්නවා. ඔහු හිත රැකගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ විතක්ක සංඨාන සූත්‍රයේදී අපි කතා කරන යෙදුනේ. ඒකේ බොහෝම සරල කරුණ ටිකක් තියෙන්නේ. ඉතින් තේරුම් ගන්නත් පහසුයි. ඉතින් මේක ගිහි පැවිදි ભેදයක් නැහැ. කාට වුණත් මේක නිවන දක්වා යන්න පුළුවන් වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. ඉතින් මේ මේක අපි ප්‍රායෝගිකව පුහුණු වෙන්න යොදා ගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි මේ සූත්‍රය පටන් ගමු. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සවැත් නුවර අනේ පිරිසිටුතුමාගේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා අමතලා තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට පටන් ගන්නවා මහණෙනි විදර්ශනාවට පාදක වූ සමාධිය වඩන්නා වූ භික්ෂුව විසින් කලින් කල කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනම් කරුණු පසක් දෙයක් මහණෙනි මේ ශාසනයේ භික්ෂුවට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම හේතු කොටගෙන ලෝභ සහගත හෝ ද්වේෂ සහගත හෝ මෝහ සහගත වූ ලාමක වූ අකුසල කල්පනාව උපදිත් මොනවා හරි අරමුණක් එතකොට අරමුණක් කියනකොට අපිට ගන්න පුළුවන් එක්කෝ අපි ඇහෙන් දැකපු රූපයක් අරඹය මොනවා හරි දෙයක් පේන දෙයක් අරඹය කනට ඇහෙන ශබ්දයක් දිවට දැනෙන රසයක් නාසයට දැනෙන ගන්ධයක් කයට ලැබෙන මොනවා හරි දෙයක් නිසා ස්පර්ශයක් ඒකට ස්පර්ශයක් කියනකොට අපි ඉතින් සිහි කරගන්න ඕනේ මේ ස්පර්ශයක් කියලා කියන්නේ අපිට මේ කයට මොනවා හරි දෙයක් එක්ක ගහනවා වෙන්න පුළුවන් මధుරවෙක් කනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් අපිට දෙනවා වෙන්න පුළුවන් දීලා මොනවා හරි අපිට ඇති වෙන වේදනාවන් කායික වේදනාවන් වෙන්න පුළුවන් මේ සියල්ල අපි කියන්නේ මේ කාය ස්පර්ශයන් කියලා. එතකොට මේ වගේ කයට දැනෙන ස්පර්ශයක් හෝ මනසට අපි කරපු කියපු දේවල් අරඹයා එක එක දේවල් අපිට සිහි වෙවි වෙනවා. ඔය හැම විතර්කයක්ම තුල අපේ සිහිය නුවණ නැත්තම් ඒ හැම එකක්ම රාග දේශ මොහ සහිතයි. කෙලස් අකුසල් වලින් යුක්තයි. ඉතින් අන්න ඒ බඳු අකුසල විතර්කයක් තමා තුළ ඉපදුනොත් ඔය කුමන හරමුණක් ආරම්භය හෝ පළමිනි කාරණා කියනයි ඒ භික්ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍ය වූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍ය වූ කුසල සහිත වූ අරමුණක් මෙනෙහි කරන්නා වූ ඒ භික්ෂුවට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ මෝහ සහගත වූ ලාමක වූ යම් අකුසල කල්පනාව වෙද්ද ඒ අකුසල කල්පනාව පහවෙත් විනාශයට යෙත් ඔවුන්ගේ පහවීම හේතු කොටගෙන සිත ඇතුළතම පිහිටයි නවති එකඟ වෙයි සමාධිගත සමාධිය ඇති වෙයි කියලා දේශනා කරනවා මහණෙනි යම්සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවන්නේද අයින් කරන්නේ යම්සේද මහණෙනි එසේම භික්ෂුව හට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලෝභ සාගත හෝ ද්වේෂ සාගත වූ මෝහ සාගත වූ අකුසල ධර්මයක් උපදීද ඒ භික්ෂුව විසින් අන්‍ය වූ කුසල නිමිත්තකට හිත මාරු කළ යුතුය ඒ කියන්නේ මේක සාමාන්‍ය අපි ප්‍රායෝගිකව කතා කරොත් දැන් ඔන්න අපි ජීවත් වෙනකොට මොනවා හරි අපි නොදැනුවත්ව අයෝනිසෝ මනසිකාරය නිසා මොනවා හරි සිද්ධියක් වෙනවා. දැන් මේ සිද්ධිය ඒ සිද්ධිය අකුසල් නම් අකුසල සහගත එකක් නම් මේක සිහි වෙන්න සිහි වෙන්න තමන්ගේ හිත වෙහෙසටපත් කරනවා කුලප්පු කරනවා කනගාටුව දුක ඇති කරනවා හිත බය තැති ගැනීම ඇති වෙනවා එක්කෝ එකෙන් අර අපිට හරි මනසට වෙහෙසක් දැනෙනවා මේකෙන් අපි තීරණය කරගන්නේ මේ අකුසලයක් සිහි වෙන්නේ කියලා සිහි කරලා දැන් මේක මොකටද මං සිහි කර කර ඉන්නේ දැන් මේ වෙච්ච දෙයක් සිහි කර කර ඉදීම තුළ තව තවත් මගේ හිත කෙලසෙන එක නේද වෙන්නේ කියලා නෑ මං මේ වෙලාවේදී මේක එන නිසා මේකෙන් බේරෙන්න ඕන නිසා මං දහම් අරමුණක් සිහි කරනවා කියලා තමන් කරපු දානයක් වෙන්න පුළුවන් අහපු දහම් කරුණක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ වගේ මොනවා හරි දහම් අරමුණක කුසල නිමිත්තක් හිත හිතා ඉන්න හිත පුරුදු කරනවා. ඒට හේතුව තමයි මේ අපි හිත හැම වෙලාවෙම සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් හිටියේ නැත්තම් ඔහේ හිතට ඕන විදිහට දුවන්න දීලා හිටියොත් වෙන්නේ මොකද? හිත අර පරණ අපිට උපාදාන වෙච්ච අකුසල විතර්කයෝ කරපු ගියපු දේවල් ඉබේම සිහි වෙලා එනවා. මේක උපාදානයේ කර්ම නිසා අපි හිතලා නෙවෙයි ස්වභාවයෙන් එන එකක්. ආන් එහෙම වෙන්නේ අපි යෝනිසෝ මනසිකාරයක නැති නිසා. ආන්නේ වැරද්ද තේරුම් ගත්තු කෙනා මේ මං මේ අකුසලයක් නේද සී කරන්නේ අකුසල විතර්කයක් නේද මේක මට මේ විදිහට එන්නේ මගේ අයෝනිසෝ මනසිකාරය නේද කියලා ආන් ඒ විදිහට මෙනෙහි කරලා කුසල හිතකට හිත මාරු කරනවා. එතකොට කියන මහණෙනි ආන් එහෙම කරනකොට අර තමන්ගේ මතුවේ වී ආපෝ අකුසල විතර්කේ නැති වෙලා යනවා කියලා. ඊට පස්සේ මහණෙනි ඒ අරමුණෙන් අන්‍ය වූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නා වූ ඒ භික්ෂුවට ඒ ලෝභ, ද්වේෂ, මෝහ සහගත අකුසල කල්පනාවෝ ඒත් නැවත නැවත උපදිනවනම් ඒකෙන් දුර වෙන්නේ නැත්තම් මහණෙනි එසේනම් ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවේ ආදීනව ආදීනවය මෙනෙහි කළ යුතුය. මෙසේත් මේ කල්පනාව අකුසල්ය මෙසේත් මේ කල්පනාව වරද සහිත මෙසේත් මේ කල්පනාව දුක් විපාක ඇත්තේයි කියා ඒ කල්පනාවේ ආදීනෝ මෙනෙහි කරන්න ඕනේ. එතකොට අන්න අර සිහි වෙන විතර්කයේ හොඳට ආදීනව බලන්න කියනවා. දැන් මේක මං සිහි කරමින්දී ඇති ප්‍රයෝජනය මොකද්ද? මගේම හිතම නේද කෙලෙසෙන්නේ. මේ අකුසලයක් නිසා මගේ කර්මයක් තියෙනවා නම් ඒක බලවත් වෙලා නේද? බලවත් වෙනවා නේද? ඒ නිසා මට සමහර මේක නිසා අපායේ උපදින්නත් පුළුවන් මගේ කුසල් සිත විනාශ වෙලා යනවා හිත ගිලන් වෙනවා කය ගිලන් වෙනවා කියලා මේ විදිහට මෙලොවම මම මේ දුකසේ වාසය කරනවා කියලා මේකේ ආදීනව Tamanට වැටහෙන ආකාරයකට බලනවා ඉතින් අන්න ඒ විදිහට ආදීනව ඒ ඒ දෝෂ පරීක්ෂා කරන මහානට ඒ විදිහට ආදීනව බලනකොටත් අර කල්පනාව පහ වෙලා යනවා විනාශ වෙලා යනවා ඒ හේතු කරගෙන සිත ඇතුළතම සිටිනවලු, නවතිනවලු, එකඟ වෙනවා, සමාධිගත වෙනවලු. ඉතින් උපමාවක් වෙනවා මහණී යම්සේ තරුණ තරුණ වූ අලංකාරයට කැමති වූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්පකුණක් හෝ බලුකුණක් හෝ මිනි මිනි කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් බෙල්ලට දානවා නම් ඒ වගේ මලකුණක් සර්පකුණක් කුණු වෙච්චි මොනෝහරි දෙයක් තමන්ගේ අර සැරසිලා ඉන්න බොහෝම පිරිසුදු වෙන්න කෙනෙකුගේ ඇඟට දැම්මොත් එහෙම දාන්නේ නම් එල්ලීමෙන් හැකිලෙන්නේ පිළිකුල් කරන්නේ වහා එය ඉවත් කරන්නේ යම්සේද ඒක අර පිරිසුදු බව කැමති කෙනා ඒ තමන්ගේ ශරීරයට අපිරිසුදුයක් වැටෙනකොට මුළු හිතින්ම සලකාගෙන ඒක බැහැර කරනවා අයින් කරලා දානවලු මලකුණ ඒකේ පිළිකුලෙන් අයින් කරනවා අන්න ඒ වගේ කියනවා මේ අර අකුසල කල්පනාවක් එනකොටම අයියෝ මම මේ මගේ හිතම කෙලසන මේ ලාමක අකුසල විතර්කයක් නේද සිහි කරන්නේ කියලා ආදීනව බලලා වහා ඒක අයින් කරනවලු එතකොටත් මොකද වෙන්නේ අර තමන් තුළ ඉපදිච්චි ලෝභ සාගත, දේශ සාගත, මෝහ සාගත කල්පනාව නැති වෙලා යනවා. ඉතින් මහණෙනි ලෝභ මේ විදිහට මෙනෙහි කරනකොටත් නැති වුණේ නැත්තම් මහණෙනි ලෝභ සාගත වූ දෝෂ සාගත වූ මොහ සාගත වූ ඒ ලාමක අකුසල කල්පනාව ඒ කල්පනාවෙන් දෝෂ මෙනෙහි කරන්නා වූ භික්ෂුවට ඒත් උපදිනවා නම් මහන්නේ ඒ භික්ෂුව විසින් ඒ කල්පනාව මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුය. අමනසිකාරෝ කියලා කියනවා. ඒ අකුසලයේ කල්පනාව මෙනෙහි නොකිරීමෙන් අමතක කිරීමෙන් පැමි අමතක කිරීමෙන් පැමිණියා වූ ඒ භික්ෂුවට ලෝභ සාගත හෝ දෝෂ සාගත හෝ මෝහ සාගත හෝ අකුසල විසර්ගේ පහ වෙලා යනවලු. දුර වෙලා යනවලු. හිත සමාධිගත වෙනවලු. විනාශයට ගිහිල්ලා හිත එතනම එකඟ වෙනවලු. ඉතින් මේ කියන උපමාවක් දෙනවා මහණේ යම්සේ ඇස් ඇත්තා වූ පුරුෂයෙක් ඇස් හමුවපට පැමිණියා වූ රූපයක් නොදකිනු කැමැත්තේ නම් හෙතෙමේ ඇස් පියාගන්නේ හෝ වේද අන් දිසාවක් බලන්නේ හෝ වේද මහණෙනි එසේම ලාමක අකුසල ධර්මයන්ගේ දෝෂ මෙනෙහි කරන්නා වූ ඒ භික්ෂුවට ඒ ලෝභ සාගත, ද්වේෂ සාගත, මෝහ සාගත අකුසල ධර්මය සිහි වෙනකොට ඒක මෙනෙහි නොකිරීමට සිහි නොකර ඉන්න කියලා කියනවා. ඒක හරියට උපමාවෙන් පෙන්වන්නේ දැන් අපි කොහේ ගමනක් යනකොට හෝ අපි කටයුතු කරනකොට අපිට ඉදිරියේ හෝ පැත්තක හම්බෙනවා අසූචි ගොඩක් හරි සතෙක් කුණු වෙලා පණුව ගහලා ඉතාමත් ගඳ ගහන අප්‍රිය අරමුණක් අපිට ඇහැට දකින්න ලැබෙනකොට වහා අපේ හිතත් කයත් ඉවත් කරගන්නේ යම්සේද වහා අහක බලා ගන්නවා වගේ Tamanට අර අර වගේ අකුසල විතර්කයක් එනකොට ඒක සිහි කරන්නේ නැතුව මෙනෙහි නොකර මොකටද මේ ලාමක දේවල් මං හිත හිතා ඉන්නේ කියලා අර හිතර ඒ විතර්කේ සිහි කරන එක නතර කරන්න කියලා කියනවා. එතකොටත් අර කියපු ලාමක අකුසල ධර්මියෝ දුරු වෙලා පහ වෙලා යනවලු. ඊට පස්සේ ඉතින් මහණෙනි මේ විදිහටත් මෙනෙහි කරනකොට නොසිහි කිරීම කියන එක කරනකොටත් ඒත් නැවත නැවත මේ විතර්කය සිහි වෙවි එනවනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලාමක අකුසලන උපදින්නම් මහණෙනි භික්ෂුව විසින් ඒ කල්පනාවගේ මුල් හේතුව මූලය මෙනෙහි කර යුතුය කියලා. ඒ විදිහටත් නොසිහි කර ඉන්නකොටත් අර ලාමක කුසල ධර්මයන් නැවත නැවත එනවනම් මහණෙනි විතක්ක මූලය පරීක්ෂා කළ යුතුයි කියනවා. මේ කල්පනාව එන්න මූලික හේතුව මොකක්ද කියලා සමහර විට මේ දවසක් දෙකක් ගියපු දේවල් නැවත නැවත සිහි වෙනවා. ඉතින් තමන් කල්පනා කරගෙන යනවා මේ විතර්කයේ සිහි වෙන්න මොකක්ද හේතුව? ආන්න හවල් දවසේ අහවලත් එක්ක මේ කතා කරපු දේ. ආ ඒ වෙලාවේදී මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. කියලා ඒ මුලටම ගිහිල්ලා ඉතින් ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා ඒක එතනම ඉවරයි. දැන් ඒක ආය ආපහු පහවදාට එන්නේ නැහැ. ඒක එතනම එතන හටගත්තනම් යම් සිතක් යම් රූපයක් වේදනාවක් විතර්ක ටිකක් හටගත්තනම් ඒ සියලු විතර්ක කල්පනාව එතනම නිරුද්ධ වුණා. නැවත ඒක කවදාවත් උපදින්නේ නැහැ. ඉතින් මේ නිරුද්ධ වෙච්චි නූපදිච්චි එකක් මම නිකන් මේ වෙහෙසටපත් වෙනව නේද කියලා අර විතක්කේ මූලය පරීක්ෂා කරන මහනට ඒ කෙනාට අර ලාමක අකුසල ධර්මය ගෙවීමට පහවීමට යන විනාශයට වෙනවා හිත හිත සමාධිමත් වෙලා එකඟ වෙනවලු ඒකට උපමාවක් වශයෙන් පෙන්වන්නේ මහණේ යම්සේ පුරුෂයෙක් ඉක්මනින් යන්නේ ඔහුට මම කුමක් නිසා වහා යන්නේද මං ඉතින් හෙමින් යනවා ටිකක් අදහසක් එනවා ඉතින් හිමින් යනකොට හිතනවලු මොකක් කුමක් නිසානම් මං මේ හිමින් හිමී යන්නේද මං ටිකක් නැවතිලා ගිමන් හැරගෙන යනවා කියලා. ඉතින් ගිමන් හැරගෙන යනවා හිටගෙන ඉන්නකොට කියනවා මං මොකටද මෙහෙම මං ටිකක් වාඩි වෙලා ටිකක් ගිමන් හැරගෙන යනවා කියලා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් ඕලාරික ඕලාරික ඉරියව් අයින් කරලා අයින් කරලා සියුම් සියුම් ඉරියව් වලට පරිවර්තනය වෙන්න ආසේ යම් අර අපිට මතුවේවි ගොඩ උඩට මතුවේ මතුවේ වෙන වෙහෙස කරන විතර්කයක් එනකොට ටික ටික තමන් ඇයි මොකටද මේක සිහි වෙන්නේ මෙහෙම ඇයි මේක සිහි වෙන්නේ කියලා මොකද්ද මේකට සිද්ධාන්තය කියලා මොහොතක් නතර වෙලා ඒකට ඔස්සේ අපි කඩාපනින්නේ නැතුව ඒක ඇති වෙන්න නිදහානේ බලනකොටත් අන්න අර විතර්කය දුරු වෙලා ගිහිල්ලා පහ වෙලා ගිහිල්ලා තමන්ගේ හිත සමාධිගත වෙනවලු. ඊට පස්සේ දැන් එහෙමත් මෙනෙහි කරනකොට ඒ විතර්කය නැති වුණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණී යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්ලා කරෙන් හෝ අල්වා නිග්‍රහ කරන්නේද පෙලන්නේද තබන්නේද මහණෙනි එසේම ඒ කල්පනාව මුල් හේතුව මෙනෙහි කරන්නා වූ භික්ෂුවට ලෝභ සාගත, දේශ සාගත, මෝහ සාගත ලාමක අකුසල ධර්මියෝ උපදිත් නම් උපදිත් නම් මහණේ භික්ෂුව විසින් දත් වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට දිවෙන් තලු පෙලාගෙන කුසල් සිතින් අකුසල සිතට නිග්‍රහ කළ යුතුයි, තැවිය යුතුයි. නිග්‍රහ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඉතින් අන්න හරියට අර දක්ෂ මේ බලවත් පුරුෂයෙක් දුබල පුරුෂයෙක්ගේ බෙල්ලෙනුයි කටේනුයි අල්ලාගෙන යම්සේ මිරිකලා පැත්තකට දාන්නේ යම්සේද අර වගේ කුසල් සිතෙන් මේ බුද්ධ ශාසනයක මේ තුරුණුවන් සරණ ගියපු මම මේ මොකටද මේ ලාමක විතර්කයකට මේ ඉඩ දෙන්නේ මේ විතර්කයට මං ඉඩ දෙන්නේ නැහැ කියලා ධෛර්යය අරගෙන තමන්ටම නිග්‍රහ කරනවා. නිග්‍රහ කරගෙන ආදීනව බලලා ඒ විදිහට මේ මේ අර විතර්කයේ දිහා කුසල් සිතින් අකුසල සිත මඩින්න කියලා කියනවා. උඹට ලැජ්ජ නැද්ද මේ ගැන හිතන්න මේ වගේ දෙයක් උඹ බුදුන් සරණ ගිහිල්ලා ඉන්න නුඹට මේ වගේ දේවල් සිහි කරන්න කතා කරන්න සුදුසුද කියලා තමන්ටම චෝදනා කිරීම වශයෙන් මෙන්න මේ විදිහට නිග්‍රහ කරනකොට එතකොටත් අන්න අර අකුසල විතර්කය නැති වෙලා යනවා. ඉතින් මේ වගේ මේ විදිහට මේ අපිට යම් විතර්කයක් ලෝභ සාගත, දේශ සාගත හෝ මොන හරි ලාමක අකුසල විතර්කයක් උපදිනකොට ඔය ක්‍රම වලින් එකක් හෝ යොදාගෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර ආපු විතර්කයේ කල්පනාව අයින් කරලා ගන්න. මොකද ඒ කල්පනාව ඒ ක්‍රම වලින් හරි මොනවා හරි දෙයකින් මේක අයින් කරේ නැත්නම් හරියට අර මාළුවා වැලක් ගහක මුල තියෙනකොට ඒ මුලෙන් ඒ පැලය හට ගන්නකොටම උදුරලා අයින් කරලේ අයින් කරේ නැත්තම් මේ වැල ටිකෙන් ටික වැඩිලා වැඩිලා ගහ දිග වෙලාගෙන ගිහිල්ලා මුළු ගහම ආක්‍රමණය කර ගහම ආක්‍රමණය කර මුළු ගහම වහගෙන මේ ගහේ තියෙන සාරය ඔක්කොම මේ වැල විසින් උරා බීලා ගහත් එක්ක මරලා දානවා කියනවා අන්න ඒ වගේ විතර්කයක් එනකොට වහාම හඳුනා ගන්න කියනවා මේ අකුසල විතර්කයක්. මේ ලාමක පාපක අකුසල දෙයක්. මේක මගේ හිත විනාශ කරලා දාන එකක් කියලා මුලින්ම හඳුනාගෙන අන්න අර ක්‍රමෝපායන් වලින් එකක් යොදාගෙන අර මේ සමාන්තාපු කල්පනාව මේක මේ අනුන්ට මේ හානි කරන එකක් නෙවෙයි මටම හානි කරන එකක් මම උපද්දවාගත් එකක් කියලා කල්පනා කරලා ඒක වහාම ඉවත් කරන්න කියලා. ඉතින් මේ විදිහට යම් යම් ආකාරයකින් ඔය කුමන කුමන හරි ආකාරයකින් Taman තුල උපදින කල්පනාව විතර්කයෝ නැති කරනවා නම් අයින් කර ගන්නවා නම් ඒවා හිතේ ආසේවණය වෙන්න නොදෙනවා නම් ඒ භික්ෂුවකට යම් ලැබෙන ලාභයක් තියෙනවා. ඒක තමයි මහණෙනි මේ භික්ෂුව යම් කල්පනාවක් කැමතිනම් ඒ කල්පනාව කරන්නා වූය යම් කල්පනාවක් නොකැමතිනම් ඒ කල්පනාව නොකරන්නා වූය කල්පනා વિશે පුරුදු කරන ලද වශීභාව ඇත්තේය කියනු ලැබේ හෙතෙමේ තෘෂ්ණාව සින්දේ සංයෝජනේ පෙරලා දැමී මනාකොට අරිහත් මාර්ග ඥාණයෙන් මානෙ ප්‍රහීන කොට දුක් කෙලවර කරගත්තේය භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ වදාළේ සතුට සිත් ඇත්තා වූ භික්ෂුන් භාග්‍යතුන් වහන්සේගේ වචනේ සතුට සිතින් පිළිගත්සේක කියලා ඔන්න දේශනා කරනවා. ඉතින් එතකොට ඒ වගේ මේක ඉතින් අපිට මුලින් මේවා නුපුරුදු වෙන්න පුළුවන් ආධුනික වෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේක නැවත නැවත ප්‍රායෝගික කරමින් පුහුණු වෙනවා ඒ පුහුණු වෙනකොට ඒ වගේ ආදීනව දකිනකොට අකුසලයන්ගේ භයානකම දකිනකොට අනිත් කෙනාට ගැන හෝ තමන්ගේ මේ මාන්නයක් ඇති කරගන්න ඒක පෝෂණය කරන්න කියලා තමන්ට වෙන අවනම්බුව අපකීර්තිය මේ එකක්වත් සලකන්නේ නැහැ. මේවා නිසා මගේ හිත කෙලසෙනවා කියලා දැකලා ඒ ඔක්කොම පැත්තකට දාලා තමන් තුළ ඉපදිච්ච අකුසලේ නැති කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙහෙම මෙහෙම කරනකොට එයාට මේ හිත තමන්ගේ වසඟේ පවතිනවා. හිතට ඕන විදිහට දුවන්ට ඉඩ දීලා නැහැ. විතර්කයන්ගේ වසීභාවයටපත් වෙනවා කියන්නේ ඒකයි. තමන්ට වහාම කැමති විතර්කයක් අයින් කරන්න වද දෙන විතර්කයක් අයින් කරන්නත් පුළුවන්. කැමති විතර්කයක් කැමති වේලාවක් සිහි කරගෙන ඉන්න පුළුවන්වත් හැකියාව ලැබෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඕක තමයි සූත්‍රය. හොඳයි එහෙමනම් අද දින මේ උතුම් වෙසක් පුර පසළොස්වක බොහෝ දින සිදු කරන්න යෙදුණු ධර්මානුශාසනාව අවසන් කරනවා මේ සඳහා ආරාධනා කරමින් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කර දෙන මෙන් ඉල්ලා සිටි කොතලාවල විශ්වවිද්‍යාලයේ සේවය කරන ආචාරිණී චතුරානි රත්නායක මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලු දෙනාටත් පින් කැමැති දෙවියන් ඥාතීන් ඇතුළු සෑම දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් කරනවා අනන්ත තුරුණුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා ධර්මා ධර්මශ්‍රවණානිසංස බලයෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ආරක්ෂාව සියලු දෙනාටම නිබඳව සැලසේවා හැම දෙනාටම මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී ලබාගත යුතු ඉහළම ප්‍රතිඵලයන් ප්‍රයෝජන ලබාගෙන හැකික්මනින් සංසාර දුකින් නිදහස්ව ලබන ඒ සාන්ත සුඛ නිවනින් සැනසීමට මේ උතුම් කුසලය උතුම් පාරමිතාවක් වේවා උතුම් නිවන් පිණිසම උපකාර වේවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි